සුනිල් විජේසිරිවර්ධන ආයිබෝන් සතිසන්ද අදත් සිටිජ සම්ථාගාරයේ අපි වාඩි වෙලා ඉන්නවා අපේ සාකච්ඡාව අපේ කතා බහ අපේ සංഭാෂණය ආරම්භ වීම සඳහා අද මා සමග ගිය වාරේ අපිත් එක්ක එකතු වෙච්ච මගේ මිතුරා විෂ්ණු වාසු මම ඔහුට ක්‍රිෂ්ණ කියනවා කියලා ඔබට අතක ඇති ක්‍රිෂ්ණ ඉන්නවා. අපි කතා කරගෙන ආවා ජීවිතයේ අපේ මද්දකින් ඇසුරෙන් නමුත් අපි මේ බෝධිසත්වයව බෝධිසත්ව සම්ප්‍රදාය ලංකාවේ බෝධිසත්ව සම්ප්‍රදාය තිබිලා නැතිවිලාදෝ කියන ප්‍රශ්නේ මම නගමින් වගේ නැවතුවේ මම කැමති ක්‍රිෂ්ණ ඇත්තන කොතනින්ද අද අපි සාකච්ඡා පටන් ගන්න කියලා ඔබෙන් අහන්න අපි හොඳ තැනක් තියෙනවා මට තියෙන පොඩි කාරණයක් පස්සේ කියන්න නමුත් මම ඒක පස්සට තියාගන්න මම කැමති ක්‍රිෂ්ණේ ගන්න කොහෙන්ද අපි පටන් ගන්න කියලා මම කැමති මා ඉන්දියාවේ සංගීත ගුරුකුලයක ඉගෙනගත්ත ශිෂ්‍යෙක් අප තමයි මම රවි බන්දොත් අග්‍ර ප්‍රේමරත්න අපි තමයි සංගීත ගුරුවරවල අවසාන පුරුක. ඒක නිසා ඒ අපි මේ සංගීතය අධ්‍යයනය කරන්න මොනතරම් වෙහෙසක් දරුවාද කියන එක කතා බහ කරන්නට මාව මගේ පියා එක්කගෙන ගියා මම මම කැමතුනේ ගටම් කියන වාදන භාණ්ඩය. ඔබ පියා කියලා කියන්නේ ඉන්දියාවේ යෝගේ <laughs> පියා. ටීටි වාසු. තව පියෙක් දැන් <laughs> ඔහු මාව එක්කරගෙන යනවා වික්කු විනයාක්‍රම් ගුරුතුමා ළඟට. වික්කු විනයාක්‍රම් ගුරුතුමා තමයි අදටත් ලෝකයේ ඉන්න ගටම් වාදනය පිළිබඳව මහරජුරෝ විදිහට සැලකන්නේ එතුමා පඬිත් රවිශංකර් විහිම්සෙන් ජෝෂි පණ්ඩිත හරිප්‍රසාද චෞරාසියා වගේ ඉන්දියාවේ තියෙන සිටින විශිෂ්ටතම සංගීතඥයන් සමග වාදන සහාය වෙලා තියෙනවා. සහ පීටර් ගේබ්‍රියල්, මයිකල් ජැක්සන් වගේ චරිත සමගත් ඔහු සම්බන්ධ වෙලා තියෙනවා. මාව ඉතින් ට්‍රික් කරගෙන ගියාම ගුරුජී ඉස්සලාම මගේ අත් දෙක බැලුවා. අත් දෙක බලලා ඊට පස්සේ ඇඟිලි අත ගාලා බලලා ඊට පස්සේ මගෙන් ඉපදිච්ච වෙලාව උපන් වෙලාව මම උපන් වෙලාව කිව්වට පස්සේ දවස් තුනකින් මගේ පියාට දැනුම් දෙන්නම් කිව්වා. පස්සේ දින තුනකට පස්සේ ඔහු දැනුම් දීලා තිබුණා මේ මම මාව ගුරුකුලයට බඳ ගන්නවා කියලා. ඒ ගුරුකුලයට බඳා ගන්න ක්‍රමය ඊටාම සුන්දරයි. පාන්දර කොස්කොල වලට ඉරේලිය වැටෙන වෙලාවට ගුරුවරයාත් මමත් එකට වාඩි වෙලා මේ පූජා විදි ක්‍රම ගණනාවක් කරා ගිහිල්ලා අවසානයේ ගණ්ඩා බඳිනවා කියලා කියන්නේ රතු පාට නූලක් දකුණු අතේ බැඳලා ගුරුකුලයට බඳා ගන්න. එතෙන් සිට ගුරුතුමාගේ සියලු වැඩ රාජකාරී ඉෂ්ට කරන්න ඕනේ. මම ආන්දර 3 මාරට නැගිටිනවා. නැගිටලා ගුරුතුමාට නාන්න වතුර උණුවෙන්ද තියලා මම යනවා මල් කඩේට මල් ගේන්න. 1 කිලෝමීටර 2 මාර විතර ගමනක්. මේ පැත්තට ඒ පැත්තට. එනල්ලා කුරු ජීවිතෙන් ඇවිල්ලා සූදානම් වෙනකොට මමත් නාලා කරලා ඉක්මනට පූජාවට සූදානම් වෙනවා. පූජාව ඉවර වෙච්ච තැන ඉඳලාම වාදනය කරන්න ඕනේ. මාස 3ක් ඊට පස්සේ දවස පුරාම පුහුණුවීම් කරන්න ඕනේ. පළවෙනි මාස 3ේම මම පුහුණුනේ තාති තොම්නම් කියන තාලේ මූලික තාලේ විතරයි. ඉතින් මම මේ දැන් මාස 3ක් හොඳට දන්නවා කියලා හිතනවා. හිතලා මම මේ ගුරුජීගේ පුතාගේට කිව්වා මේ උමාශංකර මේ වැඩේ තේරුම මොකද්ද මම පිටරටින් ඉඳලා ඇවිල්ලා ඉන්නේ. තුන් මාසයක් වුත් අතීත ඔබලා විතරයිද කියලා මේ කිව්වට පස්සේ පහවදා ගුරුජී <laughs> ඇවිල්ලා මගෙන් ඇහුවා මෙයා දැන් තුන් මාසයක්ම තාත්ති තුන්නම් විතරයිලු නේද වාදනය කරේ මා සද්ද නැතිසිය මට ඇත්තටම හීන දාඩිය දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මා ශංකරේක තාත්තට කියයි කියලා ඊට පස්සේ මට කිව්වා උදේ පාන්දර වාදනය කරනකොට දැන් ওই තාත්ති තුන්නම් වාදනය කරනකොට හඬ අහගෙන ඉන්න කියලා ඊට පස්සේ ආයෙත් හයමාරට විතර ඇවිල්ලා දැන් ඒ උදේ ඇහිච්ච හඬමද ඇහෙන්නේ කියලා සාය හතමාරට විතර ඇවිල්ලා ආයෙත් දැන් අර ඒ හඬවල් දෙකටම ඇහෙන්නේ කියලා. එදා තමයි මම පසක් කරගත්තේ මේ ගැටම් කියලා කියන වාදනය මැටි පස්ලෝත් විතර කහමල් සහ මීපැණි වලින් සංගීතය හදලා තියෙන්නේ. මේකේ උදේට වාදනය කරන්න වාඩි වෙනකොට ඇහෙන ශබ්දය නෙවෙයි දවල් වෙන්න වෙන්න රෑ වෙන්න වෙන්න. ඉතින් ඒක ඒ හඬ එක මට්ටමක සබා ගන්නට බඩට ඒ කලේ ගන්න තියාගන්න ක්‍රමය වෙනස් කරගන්න ඕන කියලා පාඩම ඉගෙන ගත්තේ දාස්වා. ඉතින් එවැනි අති දුෂ්කර දුෂ්කර ක්‍රියාවක්ම තමයි ඉගෙන ගත්ත කාලේ. සමහර ලාවලට ගුරුජීට දිල්ලියෙන් ආවතින් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න කියලා මම ඊට දවස් දෙකකට කලින් ගට ගුරුජීගේ ගටම් එකක් ඇඳුම් පැළඳුම් දාපු බෑග් එකක් අරගෙන කෝච්චියේ නැගිනවා රාජධානිය ගිහිල්ලා මම රෑ දෙකකට පස්සේ එහෙ බහින්නේ ඉතින් ගිහිල්ලා මම හඬ සවුන්ඩ් බැලන්ස් ඔක්කොම අරගත්තට පස්සේ ඉතින් ගුරුසී ඇවිල්ලා වාදනය කරලා ප්ලේන් එකේ ඉන්නේ. ඊළඟ ප්ලේන් එකේ යනවා. මම ආයෙත් අර ටික පොඩි ගහගෙන කෝච්චිය ආපහු දවස් දෙකක් දෙල්ලි ඉඳලා මදුරාසියට කොහරි යන තැන ඉඳලා මදුරාසියට ආවා. ඒ ඔය කියන ඉතාම බරම දුෂ්කර හැම අතිම දුෂ්කර අත්දැකීම ඇතුලේ යම්කිසි එන විපිලිසර භාවයන් විචිකිච්ඡාන් ප්‍රශ්න සමහරලාට අසහන වගේ ඒවා ගැන දැන් කොහොමද ක්‍රිෂ්ණ බලන්න කොහොමද ඒවා ඒ කාලේ දුරු ඒක පැන්නේ. ගොරොජිත් එක්කෙන් එක්කලා කතාවක් ඇත්තේම නැහැ. ගුරුජි එක්කලා කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. පුතාගෙන් තමයි ප්‍රශ්න තිබ්බොත් අහගන්නේ තාලයක් පිළිබඳව. හරි. නමුත් ගුරුජි ඇවිල්ලා වාඩි වුණාම අර තියෙන ඔක්කොම හේදිලා යනවා ප්‍රශ්න සියල්ලම හේදිලා කියලා ඒක මම ආත්මීය සම්බන්ධයක් දැන් මම ගුරුකුලෙන් අයින් වුණාට පස්සේ තමයි ගුරුජිත් එක්කලා කතා කරන්න පටන් අරගත්තේ ලැසාර උදාහරණ විදිහට පෙරේදා මගේ ගුරුතුමාගේ 76 වෙනි උපන්දිනේ මම දෙපාන්දරම කතා කරලා සුබපතලා දැන් තමයි කතා කරන්නේ ඉතින් කවර විචිකිච්ඡාව තිබ්බත් මූණට මූණ බලාගෙන ගුරුජිතින් මේවා විමසන්නේ නැති විශාල ගෞරවයක් සම්ප්‍රදාය සමුදායක් තිබුණා. මම ඒකට අදටත් කැමතියි. කෙනෙක්ට කියන්න පුළුවන් මම හරිම සාම්ප්‍රදායික පරණ මිනිහෙක් කියලා. ඒ සම්ප්‍රදාය ඇතුළේ තිබිච්ච දෙයක්. අපි ඕනම පුද්ගලෙක් එක්ක නෙවෙයි සම්බන්ධ නේද ඒක ආපු දීර්ඝ ගමනක ඒ දැන් ගුරුජීව කියන ගුරුජීවිත ඇතුළේ තියෙනවානේ ජීවිත ආපු ගමනක් නේ ඒකට ඒ අර හයිට්ස් වගේ බොහොම කඳු මුදුන් සිරස් ඔව් මම මේක දකින්නේ දැන් මම මේ පෙර ආත්මයක් ලබන ආත්මයක් විශ්වාස කරන කෙනෙක් මම මේක දකින්නේ මේ මේ ආත්ම ගණනාවක් පස්සේ පෙරම්පුරාගෙන ඇවිල්ලා මේ ආත්මේ මේ ගුරුජීව මට හම්බ වෙන්නේ. ඊට පස්සේ ලබන ආත්මවලත් මට ගුරුජීව මොන ගැහේ කලින් ආත්මවලත් මොන ගැහලා ඇති. ඉතින් මම මේ මගේ ජීවිතේ කිසිම දෙයක් මේ ආත්මයට විතරක් කොටු කරලා හිතන්නේ නෑ මම. මම ඒක නිසාම පවට හරි බයයි. ඒ කෙනෙකුට මේ සැරෙන් කතා කරන්න බට මට මට හරි බයයි මොකද ඕක මට අනිත් පැත්තට කරකිලා එන්න පුළුවන්කම තියෙන නිසා. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. ක්‍රිෂ්ණ මේ මේ ඔය මුළු කතාවත් සම්බන්ධව අපිට මොන හරි අහන්න පුළුවන් දෙයක් මම බැලුවේ අපිට එක්කෝ වාදනයක් එක්කෝ ගීයක් එක්කෝ ඉන්දියාවට සම්බන්ධ ඔබේ ජීවිතයට සම්බන්ධ මගේ ළඟ තියෙනවා රබින්ද්‍රනාත් tagore විසින් ලියන ලද තුමි රොබේ නිරොබේ කියන ගීතේ ඒ ශ්‍රවණය කරේ සිටියා. තුමි රොබේ Ridha ක්‍රිෂ්ණා ඒ ක්‍රිෂ්ණගේ කතාවත් ඒ ඉන්දියාවේ ගුරුකුලේ සම්බන්ධය ඒ සම්ප්‍රදාය ඇතුළට ගිහිලා ඉගෙනගත්ත කතාවත් ඊගොඩට රාමුල් තාගෝර්තුමගේ ගීයත් ඔක්කොමත් එක්ක බලද්දී ඒක ටිකක් එක්තරා විශාල ලෝකයක් වෙන 아무තු ජීවිතයක් මං හරි කැමති ඒ ඒ කාරණයක් එක්ක අපි තවට බොහෝ බඳින්න පුළුවන් නම් මෙතන තියෙන්නේ අද දැන් මේ දැන් එතන ඉඳලා දැන් ඔබ දැන් ඇවිල්ලා වෙන සමහරට ඒ පහු කරගෙනත් ගිහිල්ලා අද අපි හැරිලා බලනකොට බහැරල වනෝට අපේ ජීවිතේ ඒ ආපු කඩේම් ආදිය ගැන දැන් මොනවද හිතෙන්නේ මං ඉස්සල කවදද මගේ ජීවිතේ ගැන මම කියන්න ඔබට මම කියන්නේ දැන් මට ජීවිතේ කිසිම තැනක් දැන් මට දැනෙන්නේ පසුතැවිලි වෙන්න ඕන තැනක් විදිහට මොකද්ද හේතුවක් නිසා මට දෙන හැම එකක්ම යම් හේතුවක් නිසා සිද්ධ වුණා. ඒ හේතු මට ප්‍රයෝජනවත් වුණා මගේ ජීවිතේ මොකක් හරි දෙයක් තේරුම් ගන්න එක, ගොඩනගා ගන්න එක, අලුතෙන් හිතන්න එක, මාව අභියෝගයට ලක් වෙච්ච දැන් ඔබ කිව්ව දුෂ්කරක්‍රිය වගේ දේවල්, ඒ වගේ චරම දරුණු දේවල් නැතුණත් මටත් හැබැයි තිබුණා මගේ තිබුණේ මගේ හිතේ ලොකුම පෙරලියුනේ ජීවිතේ. ඒ කොහොමත් එක තැනක් කියලා කියන්න බෑ. ඔව් සාමාන්‍යයෙන් ළමා කාලේ හොඳයි. නමුත් ඊටාම නරක ක්‍රිෂ්ණගේ પરම්පරාව අහු නොවිච්ච තැනකට මම අහු වුණා 71. මම දක්ෂ දරුවෙක් විදිහට සැලකුණේ පාසලෙත් ආදි වශයෙන් බොහෝ පාඩම් නොකර යමක් ධාරණය කරගන්න පුළුවන් බොහෝ වෙලාවට පන්තියේ පළවෙනි වෙන වගේ දක්ෂයෙක් විදිහට. මම උනා ඒ ලෙවල් කරන්න කොහොම හරි මගේ දෙමව්පියෝ අනුරාධපුරේ මම හිටියේ. ඔය 71 කැරල්ලට සම්බන්ධ දේවල් මතුවේගෙන උට ඒගොල්ලෝ බය හිතුණා මගේ හැටි නිසාම ඔව් පැත්තට ඇදිලා යන්න පුළුවන්. ඒතකොට මගේ ළඟ යාළුවෝ හිටියා. මේ කැරල්ලට නම් සම්බන්ධ වෙමින් පස්සේ තව නායකවමට පත් වෙච්ච. ඒතර මම කොළඹට ගියා. ඒතර 71 ඔය අප්‍රේල් මාසයේ සිද්ධ විශාල බරපතල භයානක විනාශයක් වුණා. කොහොමරි මගේ පියා ඇවිල්ලා මාව එක් කරගෙන ආපහු ආවා ඔය අප්‍රේල් මාසයේම නැවත ගෙදර ගෙනාවා අනුරාධපුර. ඇවිල්ලා හැරිලා බලනකොට හුස්මක් අරන් බලනකොට මගේ ඊටම ළඟ ළමා කාලේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම මේපත් වෙලා තිබුණා වෙලි තියලා මරලා තිබුණා. ඒ අය දක්ෂයෝ මට මතක විදිහට මගේ පන්තියේ වූ දක්ෂයෝ. ඒ දක්ෂම අය තමයි මේ මේ මැරිලා තිබුණේ. එතකොට ඒගොල්ලෝ තමයි අර පාරෙන් පිට පැනලා ගියන්න දේවල් හිතපු මිනිස්සු ඒ කාලේ හැටියට. මට ඒක හරිය ලොකු කම්පනයක් ඇති කරා. කිසියම් අත්‍යශීන්ම අහඹු විදිහට අතිශය මහමුදේට මන් දන්නේ කොහොමද උනේ කියලාත් මගේ මාම කෙනෙක් කොළඹ ඉඳලා එනකොට ওই කාලේ ඊළඟ පත්‍රයක් ගෙනල්ලා තිබුණා ඉවකට සෝවියට් දේශයේ ශිෂ්‍යත්ව 30ක් විතර දෙනවා විශ්වවිද්‍යාලවලට හම්බෙන්නේ නැහැ මම නිකන් ඒක පුරවලා දැම්මා ඊට පස්සේ ඒකත් ඒකත් පුදුම කතාවක් කොහොම හරි ඒ සැප්තැම්බර් මාසයේ මම මොස්කව් නගරයට ගියා එතකොට A level ප්‍රතිඵල ඇවිල්ලා තිබුණා මම තේරලා තිබුණා වෛද්‍ය විද්‍යාව පැත්තට යන්න මට ඉඩ කඩ තිබුණා. මට මොකද්ද හේතුවක් නැති. හොඳ නැත හේතුව මම දන්නවා. මගේ වැඩි කැමැත්තක් තිබුණා වෛද්‍ය. යන්නේ පොඩි ශක්තිය හේතුවක්. ඒක වෙන දවසක ක්‍රිෂන්ට කියන්න. ඒ ගිහිල්ලා මම එහෙදී මාරු කරගත්ත මේක කෘෂි විද්‍යා පීඨයේ පැත්තට. ඒතර එතන සිට අවුරුදු 10ක් මගේ ජීවිතේ ගෙවුණේ සෝවිද්දේශයේ. සමහරට මගේ ජීවිතේ හොඳම කාලවලින් එකක් තමයි ඒ කාලේ. ආ විශේෂයෙන් කුරුල්ලෙක් වගේ නිදා සිටියේ මට පුදුමාකාර හොඳ මිනිස්සු හම්බුණා. ගොඩක් ජීවිත දේවල් ඔය විශේෂයෙන් කලාව එක්ක මගේ තියෙන සම්බන්ධය තම දැඩි වුණේ එහෙති. විද්‍යාව ඉගෙන ගන්න ගියාට මම වැඩිපුර හුඟක් කලාව ආශ්‍රය කළා. අද හැරිලා බලද්දී මට තේරෙනවා මේ ජීවිතය පෙරලිච්ච තැන තමයි ඒක. කොහෙවත් තනක් කියන්න බෑ මෙහෙම කියලා. නමුත් ලෝකෙ ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇති කරගන්න ওই බෝධිසත්වෝ ගැන <laughs> ලොකු විශ්වාසයක් ඇති කරගන්න හේතු ප්‍රත්‍යක වෙච්ච තැනක් තමයි එතන. ඒ ඉතින් වැඩ කරා අපේ ඉවත් මහන්සි වුණා. මම ඒක කියලා කර කරන්න මේ ලංකාවට මම මට එන්න ආසන්නේ මට ඉඩ තිබුණා වෙන රටකට යන්න. ආචාර උපාධියත් සහිතවම. මට ඉඩ තිබුණා තව ටික කාලයක් එහෙ ඉන්නත් උගන්වමි. මාසයක් මම ඉගෙනනවා විශ්වවිද්‍යාලේ. ඒ වගේම තමයි විවාහයක් කරගෙන ඉන්න ඉඩ තිබුණා. ලොකු ඉඩකඩ තිබුණා. හැබැයි මට ආව ඇතුලෙන් ප්‍රශ්නයක් මම මේ පරපෝෂිතෙක් නේද කියලා. මම මේ සොවිදේශේ ඉන්නකොට ඉන්නකොට එනකොට මම ගන්නවා විතරයි මම දෙන්නේ වගේ එකක් තේරෙනවා හරි ලොකෝ මට හරි අරුමදයක් ඕන තරම් එහෙන් ගන්න පුළුවන් මට ඕන තරම් දේවල් තියෙනවා ගන්න ඒ තරමට අපි අර එහෙම ගැනීමට ඔක්කොම දොරවල් ඇරලා තිබුණේ ගන්න පුළුවන් විතරක් නෙවෙයි ගන්න ආසාවකුත් තියෙනවා කලාවද මිනිස්සුද ජීවිතේද නොකුත් දේවල් සංස්කෘතික ආධ්‍යාත්මික ජීවිතේ මෙහෙම ගන්න පුළුවන් හැබැයි ඉතින් මගේ පුල් අරමුණවත් එක්ක බලපුවාම මේවා ඉතර දෙන්න විදයක් නැදුන්නා නම් වෙන්න වෙන්නේ ඉතින් මම වෙන රටකට ගියා ඔය විද්වතෙක් විද්‍යාඥයෙක් විදිහට කෘෂි මේව කරමින් ඒක ඕන තරක දීලා දානවා ඒක ලොකු දෙයක් නෑ ඊට පස්සේ මම ඇත්ත වශයෙන්ම ලංකාවට එන්නේ ඒ අර්බුදේ මැදින් මම ඇවිල්ලා මට ආයි යන්න ඉඩ තිබුණා මට අත්වසම විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය මම ලබාගත් පිළිවෙල සහ හේතු වෙච්ච ප්‍රතිඵල නිසා ලෝකයේ ඉහළම කෘෂි විද්‍යාපීඨ ගැන පරීක්ෂණ ස්ථාන තුනකට FAO ආයතන හරහා යන්න ඉඩකඩ දුන්නා. මට එහෙම යන්න හිතුන්නේ ක්‍රිෂ්ණ. මම ලංකාවට ඇවිල්ලා මම ඔකේ සාක්ෂින්ම විරුද්ධ චරිතය. මම මෙහි ඉන්න කැමති නෑ. වාසනාවට මට ඉන්දියාවට නිතර පහේ යන්න ඉන්න පහසුකම තියෙනවා. ඒ මොකද මට හිතෙන්නේ මා එක එක පැත්තකින් මා ඉගෙනගත් දැනුගත් ඒ ප්‍රයෝජනයක් නැහැ. ඒ ඔක්කොටම වැඩි මට දැනෙන්නේ ඔව් මම මේකට අයිති මිනිහෙක් නෙවෙයි <laughs> කියලා. මේ ප්‍රශ්න මට තියෙනවා. <laughs> මේ මුල් ගලවා ගන්න තමයි වමනා තින්නේ වාසනාවට මම ලෝකෙ වටේම රස්තියාදු ගහන රස්තියාදුකාරයෙක් දැන් වෙනකොට සමහරට ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර සුනලයා කිව්වා වගේ මමත් ආපසු හැරිලා බලනකොට ජීවිතේ දිහා පසුතැවිලි වෙන්න තැන් මට නැහැ. නමුත් ඒ මම අර ළමා කාලේ කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරපු නිසා. හැබැයි මම ඒක ඒ කාලේ ඉඳන් ක්‍රිෂ්ණ එක හරහා ගියේ ගියානේ නේද? හරහා ගියානේ නේද? ඔව් ඒ වුණාට තාම තියෙනවා අහකොන් අහකොන් තියෙනවා. නෑ තවමත් දැන් මම ඒ ඒ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම පොත වහලා තියෙන නිසා මම ඒක ගැන කිසිම වෙලාවක අරින්නේ නැහැ පොත. නමුත් අදටත් මට මේ තාත්තා කෙනෙක් දරුවෙකුගේ අතින් අල්ලගෙන යනකොට මට මහා දුකක් ඇති වෙනවා. මට මෙහෙම ජීවිතයක් තිබෙලා නැහැ. අම්මා කෙනෙක් දරුවෙකුට කතන්දරයක් කියලා දෙනකොට තරු පෙන්නකොට අහස යන තරු අර හඳ ඔබට දැනෙනවා. දැනෙනවා මට. ඒක හැබැයි මේ ඒ ඔක්කොම ඒ චක්‍රයක පිළිබඳව මේ පරිච්ඡේදය පිළිබඳව මගේ ප්‍රශ්න නැත්තේ නෑ. නමුත් ඒක මම වහලා තියෙන නිසා මේ කලාතුරකින් කතා කරන නිසා අනිත් දේවල් ගැන මම සත පහකට ගණන් ගන්නේ නැහැ. තුට්ටුවකට ගණන් ගන්නෑ වෙච්ච දේවලුත් ඉදිරියට වෙන්න තියෙන දේකුත්. මොකද මම දැන් තේරුම් අරගෙන ඉවරයි. අපිට මේ ප්‍රශ්න සියලුම දේවල් ඇති වෙලා තියෙන්නේ අපි මේ හැම දෙයක්ම වචන අස්සට දාගන්න හදනවා. වචනේ කියන්නේ යන නිසා තමයි ප්‍රශ්න දෙන්නේ. වචන කියන්නේ නැතුව ශබ්ද නැතුව කැලේට වෙලා ඉන්නකොට ඒ ප්‍රශ්න කිසි දෙයක් නැහැ. ඒක හරි රසවත් කතන්දරකින වචන අපිට මෙහෙම හිතනවා සමහර කෙනෙක් එක පැත්තකින් බොහොම ශාස්ත්‍රීය හිතුවොත් වචන නැත්තම් අපි නෑ වගේ කියලා හිතෙන්නේ. කියනවා අපේ thinking සාමාන්‍ය අපි දන්න සිතුවිලි තියෙන වචන මුල් කොටගෙන. හැබැයි ගැඹුරු තියෙන ප්‍රශ්නයක් එච්චරද කියලා. ඊට වඩා සංවේදනයක් අපි දැනට කොහොමද කරමින් ඉන්නවද නැද්ද? ගස්කොළහර අපි කියපු ප්‍රශ්නේ. ගස්කොළන් අපිත් එක්ක සංවේදනයක නැද්ද? වට පිටාවත් එක්ක සංවේදනය වෙන්නේ ඇත්ත වශයෙන්ම වචන හරහාද? වචනෙන් ඔබ්බෙන් යන සංවේදනයක් තියනවද නැද්ද? නැතම් වෙලාවට අපේ සමහර කලාවන් විසින් ඒ වචන නොවන සංවේදනයේ මුල් ස්පර්ශ නොකරන්නේද? අපි වචන වලින් කරන සංවේදනය පවා කලාවේ එහෙම නැද්ද? වචන වලින් ඔබ්බෙන් යන සංවේදන පරාසකගේ ගැඹුරු දේවල් තියෙනවා. ඉතින් ඒකට වෙනම වශයෙන් අපි කතා කරන මේ මෙතන තියෙන මෙහෙම දෙයක් ඒ ශාස්ත්‍රීයව කතා කරන්න පුළුවන් ගොඩනගපු පොඩි මගේ concept එකක් කියමුකෝ. ඉතින් ඔය ගොඩනගන එකනේ අපි කරන්නේ. දැන් ඔය භරත මුනිගේ කල්පනා ඔක්කොම තියෙන්නේ මනෝභාව ගැන. සායි මනෝභාව. මම හිතන්නේ ඒක ඇත්තට ලොකු කතන්දරයක් නෙවෙයි කියලා වැදගත් තමයි. හැබැයි අපි මානව විදිහට අල්ලන්නේ නැති තැනක් තියෙනවා කලාව ගැන කතා කරද්දී මේක තමයි වැදගත්. මම මේකට දැනට හැඟීම් කියලා කියන්නේ. හැබැයි මේ අර ඔබ කියන වචනේ ප්‍රශ්න තියෙනවා. හැඟීම් ඒ වචනෙන් කියන්න බෑ කියන දේ. ඒකට අයිති ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අවසාන වශයෙන් ගත්තාම ඒ කියන්නේ ආදරය ගැන. අපි දක්වන සම්බන්ධතාවල ගුණාත්මක මනෝ ස්වභාවය, චෛතසික ස්වභාවය ආදරය බැලු බැලමට අපි කියන්නේ අපි සරල බල ආසබාන් බැලුවොත් අපි අරගෙන එන එකක් නෙවෙයි ආදරයට ශක්තියක් හැකියාව කරගෙන එන භාෂාවට හැකියාව කරගෙන යනවා වගේ අපි මනුස්ස විදිහට මනුස්ස විදිහට අපි මනුෂ්‍යත්වය අරගෙන එන්නේ නැහැ මනුෂ්‍යත්වයට හැකියාව කරගෙන එනවා ඒක පිපෙයිද නැද්ද හැදෙයිද නැද්ද කියන එක මේ අපේ සමාජය අපි හදාගත්තේ අපේ වැඩ පුද්ගලගේ වැඩ. ඒතර මේ හැඟීම් වලට සීමාවක් නෑ. කොච්චර ආදරේ වෙන්න පුළුවන්ද කියලා තන අදහස් කරන්නේ ආදර කලාපයක් ගැන මම කියන්නේ ස්පෙක්ට්‍රම් එකක් ආවලිය මිනිස්සු මිනිස්සු අතර මිනිස්සු ගස් කොළන් එක්ක මිනිස්සු තරු ඒ සම්බන්ධවල ගුණය වතුර එක්ක වටපිටා එක්ක දරුවෝ එක්ක සත්තු ඒ ආදි වශයෙන් එතකොට ඒක සීමාවක් නැහැ. ඒතර ඒ සීමාව අපිට වචනකින්ට ගේන්න වචන වලින් තොර ජීවිතේ තරම් තර තමයි සුන්දර. මම අපිට කිව්වා මුලදීම මම මේ කැල මේ වැවට ගිහිල්ලා මම කරේ මොනවද කියලා ඇහුවොත් දැන් මට කියන්න දෙයක් නැහැ. වචන තිබුණෙත් නෑ. ඉතින් මෙන්න මේක ඉතින් අපි මේක ප්‍රහේලිකාව ප්‍රශ්නයක් හෝ කලාව ඉදිරියට එන ප්‍රශ්නයක් විදිහට නගලා මේ අද සාකච්ඡාව මෙතනින් හමාර කරන්න පුළුවන්. ඉතින් මම අපේ සිතිජ සහෘද අකේසඳට ආයිබෝන් කියනවා, ස්තුතියි කියනවා. ඒ වගේම අපිට අද තාක්ෂණ සහය දුන්න දමයන්ති කොළඹගේ ඇයටත් බොහොම ස්තුතියි කියනවා. ක්‍රිෂ්ණා ඔබටත් ස්තුතියි. ප්‍රාන්තයේ ඉන් කල් කලවන සංතාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. නිෂ්පාදනය රාජිත දිසානායක.